ඒ වගේම අප විසින් කළ යුතු යුතුයකම් තියෙනවා. මේ යුතුයකම් සහ හිමිකම් අතර ඊට ප්‍රබල සම්බන්ධතාවයක් පවතිනවා. යම්කිසි කෙනෙක් විසින් කල යුතු දේවල් නිවැරදිව හඳුනාගෙන ඒ Tamanගේ යුතුයකම් කරන පමණට ඒ තනත්තා ඒ බඳු දේ ලබන්නට හිමිකමක් සසරෙහි සකස් කරගන්නවා. තමන් විසින් කළ යුතු දේ નિවරදිව හඳුනාගෙන කරන්නට නොහැකි වෙන පුද්ගලයා හිමිකම වෙනුවට යම්කිසි ණයකාරයෙක් බවට සමාජයේහිපත් වෙනවා. මව්පියන් සහ දරුවන් අතරත්, ඒ වගේම අඹු සැමියන් අතර, ඒ වගේම ඥාතීන් ඥාතීන් අතර, ගිහියන් සහ පැවිද්දන් අතර මේ සෑම කෙනෙක් අතරම සමාජයේහි යම්කිසි ධාර්මික වූ සහ සම්බන්ධතාවයක් පැවතිය යුතු වෙනවා. මේ පවත්වන ධාර්මික සහ සම්බන්ධතාවයේ මත තමයි ලෝකයේහි නිවැරදිව මේ සමාජ මට්ටම රඳා පවතින්නේ බොහෝ කාලයක් මේ ලෝක ධර්මයේ nirupadritaව පවත්වන්නට පුළුවන් වෙන්නේ. යම්කිසි කෙනෙක් ඒ අතර ඒ යහපත් ධාර්මික සම්බන්ධතා නොසලකා හරිනවා නම් ඒ කියන්නේ අම්මා තාත්තගෙන් දරුවන්ට මැනවින් යුතුයකම් සිද්ධ වෙනවා. ඒ දරුවන් මව්පියන්ගේ ගුණය ගැන නොතකා නොසලකා හැරලා යම් ආකාරයකින් ඒ Tamanගේ වගකීමෙන් පැහැර හරින ස්වභාවයකට කටයුතු කරනවද ඒ නිසාම ඒ දරුවන් මව්පියන්ට ණයකාරයන් බවට පත් වෙනවා. ඒ වගේම බිරිඳගෙන් සැමියාට සැමියාගෙන් බිරිඳට ආදී වශයෙන් විවිධාකාරයෙන් සිදුවිය යුතු යුතුයකම් වගකීම් යම්කිසි කෙනෙක් විවිධ හේතුන් නිසා නොතකා හරිනවද ඒ නිසාම ඒ අය සසරෙහි නැවත නැවත ණය ගෙවන්නට සුදුසු අය බවට පත් වෙනවා මව්පියන් සහ දරුවන් අතරත් අනිත් හැම කෙනෙක් අතරමත් මෙන්න මේ විදිහේ යම්කිසි ගනුදෙනුවක් එහෙම නැත්නම් ඔවුනොවුන්ගේ අවශ්‍යතාවයන් හඳුනාගෙන ඔවුනොවුන්ට උපකාර කිරීම වශයෙන් පවතින පැවැත්මක් තමයි ලෝකයේ තුල ක්‍රියාත්මක වෙන්නේ. මේ ගනුදෙනුව හරියට හඳුනා ගන්නට නොහැකි වෙන තැන සමාජ සාර ධර්මවලට යම් යම් පළුදු වීම සිද්ධ වෙනවා. මව්පියන් සහ දරුවන් අතර පවතින ගනුදෙනුව එසේ මෙසේ ගනුදෙනුවක් නෙවෙයි ඒක ලෝකයේහි පවතින උත්තරීතරම ගනුදෙනුවක් කියලා කියන්නට පුළුවන්. කඩේකින් බඩු මුට්ටුවක් ගන්නවා වගේ සරල දෙයක් නොවේ. යම්කිසි කෙනෙක් කඩේකින් බඩු මුට්ටුවක් ගත්තා වුණත් ඒකට යම්කිසි මිලක් ගෙවිය යුතුයි. මේ තනත්තා දුර්ගුණ පුද්ගලයෙක්ය, අසත්පුරුෂයෙක්ය, පවුකාරයෙක්ය. ඒ නිසා මංගත්තු බඩු මුට්ටුවලට මම මිල ගෙවන්නට ඕනේ මම හරි හම්බ කරගත්තු සල්ලි වලින් මේ අසත්පුරුෂයා පෝෂණය කරන්නේ මොකටද මේ පව්කාරයා පෝෂණය කරන්නේ මොකටද කියලා Tamanට බඩු ටික විතරක් අරගෙන මුදල් නොගෙවා එන්නට යුතුයකමක් නැහැ පින්නතනේ ඒ තනත්තා පව්කාරයෙක් වුණත් අසත්පුරුෂයෙක් වුණත් ය Taman යම් භාණ්ඩයක් ඒ කඩයකින් මිලදී ගත්තනම් වෙළඳ සැලකින් මිලදී ගත්තනම් ඒකට නිසි මුදල් ගෙවන්නට අපි බැඳී සිටිනවා ඒක අපේ වගකීමක් වෙනවා ඒක අපේ යුතුයකමක් වෙනවා එහෙම නොගෙවා සිටියොත් අපි ඒ පමණකට ණයකාරයෙක් වෙනවා මේ විදිහට ලෝකයේ තුල ඔවුනොවුන් වෙනුවෙන් කළ යුතු යුතුයකම් පැහැර හරින ප්‍රමාණයට අපි මේ විදිහට ණයකාරයින් බවට පත් වෙනවා නමුත් මා මුලින් සඳහන් කළාසේ මව්පියන් සහ දරුවන් අතර පවතින මේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවය මේ වගකීම මේ යුතුයකම කඩේකින් බඩුවක් ගන්නා වගේ සරල ණයක් නෙවෙයි එතනදී අපි මව්පියන්ගෙන් අරගෙන තියෙන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අම්මටයි තාත්තටයි උපස්ථාන කරන්නට යම්කිසි දරුවෙක් උරහිස් දෙක මත තබාගෙන අවුරුදු 100ක් මුළුල්ලේම අප උපස්ථාන කළත් ඒ අම්මා තාත්තගෙන් ගත්තු ණයෙන් නිදහස් වුණා වෙන්නේ නැහැ. ඒ වගේම අම්මයි තාත්තයි සක්විති රජ পদවියෙහි පිහිටෙව්වත් ඒ අම්මා තාත්තගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්නේ ඒ කුමක් නිසාද භෞතික සම්පත් පමණක් ඒ මව්පියන්ට ණය නිමා කරන්නට පුළුවන් කමක් ඇයි එහෙම වෙන්නේ? අම්මා තාත්තගෙන් අපි අරගෙන තියෙන්නේ භෞතිකමය උපකාරයක් පමණක් නොවේ. මිනිසෙක් හැටියට මනස වඩන්නට මනස දියුණු කරන්නට පුළුවන් විදිහේ ශක්තිමත් පදනමක් මව්පියෝ විසිනුයි අපට ගොඩනගලා දීලා තියෙන්නේ. මිනිස් ලෝකයේ පමණයි කය සහ සිත කියන මේ අංශ දෙකම ශක්තිමත්ව මනස වැඩි දියුණු කරන්නට පුළුවන් හැකියාව තියෙන්නේ. දෙව්ලොව දෙවියන්ට ශක්තිමත් මනසක් තිබුණට අපට වගේ තියුණු ඉන්ද්‍රිය පද්ධතියක් සහිත මෙබඳු කයක් දෙවියන්ට නැහැ. ඒ නිසා දෙවියන්ට කුසල බලයෙන් පුණ්‍ය ශක්තියෙන් සිතූ සිතූ දේ විඳින්නට පුළුවන් හරියට අපි සිහින දකින්නාසේ. සිහින දකිනකොට අපි සිතන පතන අසන හැම දෙයක්ම ඒ විදිහට අපට දැනෙනවා. හැබැයි එය යථාර්ථවාදීව අත්විඳින දෙයක් නෙමෙයි. ඒ ප්‍රත්‍යක්ෂව ලෝකයෙන් අපි ලබන වින්දනයක් නොවේ හුදෙක් අපේ මනස තුලින්ම පමණක් අත්විඳින දෙයක්. අන්න ඒ වගේ දිව්‍ය ලෝකයේ කුසල බලයෙන් සිතූ සැනින් පුණ්‍ය ශක්තියෙන් ඒ Tamanගේ අවශ්‍යතාවයේ මතුණු සැනින් ඒවා විඳින්නට පුළුවන්. නමුත් මිනිසුන්ට වගේ තියුණු ඕලාරික කයක් නැති නිසා අපට වගේ ලෝකය යථාර්ථවාදීව ප්‍රත්‍යක්ෂ කරන්නට අවබෝධ කරන්නට දෙවියන්ට අවකාශය අඩුයි. ඒ වගේම තමයි තිරිසන් ලෝකයේ තුල ශක්තිමත් කයක් තියෙනවා අපිට වගේ ඕලාරික කයක් තියෙනවා ලේ මස් නහර වලින් සැකසුණු කයක් තියෙනවා නමුත් ඒ කය තිබුණට අපිට වගේ තියුණු ඉන්ද්‍රිය පද්ධතියක් ඒ වගේම සියුම් ස්නායු පද්ධතියක් සියුම් මොලයක් තිරිසන් සත්වයාට නැති නිසා අකුසල කර්ම විපාකයෙන් උත්පත්තිය ලැබූ නිසාත් මනසත් දුබලයි ගතත් දුබලයි ඒ නිසා දෙකම භාවිතා කරලා වැඩෙන්නට පුළුවන් අවකාශයක් තිරසන් සත්වයාට නැහැ. මහබෝසත්වරයෙක් වුණත් තිරිසන් ආත්ම භාවයක උපන්නොත් ඒ ශක්තිමත් මනස විකාශනය කරලා ගුණනුවන වඩන්නට ඒ ආත්ම භාවයේ ඉඩකඩ අඩුයි අර කයේ තියෙන දුබලතාවය නිසාත් ඒ වගේම යම්කිසි අකුසල කර්මයක් පදනම් කරගෙන එතන ජනිත වෙන නිසාත් එමනම් තිරිසන් ලෝකේ කය තිබුණත් ඒ කය දුබල නිසා මනස වඩන්නට බෑ දිව්‍ය ලෝකේ මනස ශක්තිමත් වුණත් එතන කය නැති නිසා මෙබඳු කයක් නැති නිසා ඒ දෙවියන්ට සියුම් විදිහට ලෝකේ ස්පර්ශ කරලා හඳුනා ගන්නට පුළුවන් කමක් නැහැ කය සහ සිත කියන අංශ දෙකම අංග සම්පූර්ණව ලබාගෙන මනුෂ්‍ය ලෝකේ ඉපදුණු මිනිසුන්ට පමණයි සිත වඩවන්නට සිත පුහුණු කරන්නට පුළුවන්කම තියෙන්නේ. උසස් මනසක් ඇතුව මෙහි උපදින නිසාත් මනස උසස් තත්වයට පමුණුවන්නට පුහුණු කරන්නට පුළුවන් නිසාත් මේ සත්වයාට මිනිස්යෝය කියලා විවාහාර කරනවා. එහෙමනම් මේ වාසනාව මේ වාග්ය අපට උරුම වෙන්නේ කවුරු නිසාද? අම්මා තාත්තා නිසා. අම්මා තාත්තා නිසා තමයි අපට මේ ලෝකේ ජනිත වෙන්නට පුළුවන් උනේ. ඇතම් කෙනෙක් හිතන්නට පුළුවන් ඒ අයගේ ඕනෑකම නිසානේ අපි හදාගත්තේ කියලා සමහර කෙනෙක් තර්ක කරන්නට පුළුවන් මනුස්සකම් වලින් පිරිහුණු මනසක් ඇති කෙනෙක්. නමුත් ඒබඳු තර්කයක් ගොඩනගන්නට නොහැකි වෙන්නේ ඒ ඒබඳු තර්කයක් සාධාරණ නොවෙන්නේ කුමක් නිසාද? මව් කුසේ දරු කලලයක් හටගත්තාට අපේ විඥානයේ ගිහිල්ලා එතන රඳවා ගත්තේ කාගේ ඕනෑකමටද? අම්මා තාත්තා ආරාධනා කරලා නෙමෙයි මව් කුස තුල දරු කලලය සකසා ගැනීම මවගේ පියාගේ අවශ්‍යතාවය නිසා සිදු වෙන්නට පුළුවන්. නමුත් මේ කය මගේය කියලා මම මෙතනයි ජනිත වෙන්නේ කියලා තෘෂ්ණාවෙන් ගිහින් එතන ඇලිලා බැඳිලා වෙනත් සත්වයකට උපදින්නට තියෙන අවස්ථාව අහුරලා ඒ කය හරහා Taman උපදින්නට තීරණය කළේ අම්මා තාත්තා නිසා නෙමෙයි Tamanගේ අවශ්‍යතාවය නිසාමයි. එහෙනම් මේ උත්පත්තිය පිළිබඳව අපේ ඕනෑකමට අපි උපන්නේ මව්පියන්ගේ ඕනෑකමටයි අපි ඉපදිලා තියෙන්නේ කියන මේ කතාව කිසිවෙකුට කටක් කරලා සිහිබුද්ධියෙන් කියන්නට පුළුවන් කමක් මව්පියන් විසින් දරු කලලය සැකසුවත් වෙනත් කෙනෙකුට ලැබෙන්න තිබිච්ච ප්‍රතිලාභයේ ඒ අවස්ථාව මගේ කියලා බලහත්කාරයෙන් උදුරාගෙන Tamanගේ ඕනෑකමටයි අපි එතන ඇවිදින් ජනිත වුනේ. එහෙමනම් ඒ අපේ කියලා අල්ලාගත්තු තැන පටන් මව්පියන් එය විනාශ නොකොට ආරක්ෂා කරලා පෝෂණය කරලා මනුලොවට බිහි කරලා එතෙන් පටන් අතපය කඩන්නේ නැතුව හදලා වඩලා පෝෂණය කරලා ලොකු මහත් කිරීම තුලින් අංග සම්පූර්ණ ඉන්ද්‍රිය පද්ධතියක් අංග සම්පූර්ණ මනසක් ගොඩනගලා මානසික වශයෙන් වැඩෙන්නට පුළුවන් පසුබිමක් අපට තනා දීලා තියෙනවා. මෙන්න මේ යුතුයකම මෙන්න මේ උපකාරය ලෝකයන් කිසිවෙකුගෙන් ලබන්නට පුළුවන්කමක් නැහැ මව්පියන්ගෙන් හැරුණුකොට. ඒ නිසා බුදු වෙන්නට පෙරම් පුරන උතුමන්ට රහත් වෙන්නට පසේ බුදු වෙන්නට පෙරම් පුරන උතුමන්ට මනස වඩවන්නට පාරමිතා පුරන්නට මනුලොවට එන්නට අවකාශ සැලසා දීම් වශයෙන් ඒ මව්පියන් මේ සත්වයින්ට මහත් වූ අනුග්‍රහයකුයි සිද්ධ කරන්නේ. මේ බඳු උත්තරීතර ගුණාත්මක කාර්යයක් ඒ මව්පියන්ගෙන් දරුවන්ට සිදු වෙලා තියෙන නිසා ඒ දරුවන් විසින් මව්පියන්ගෙන් ගත්තු ණය කියලා කියන්නේ ඒ ගනුදෙනුව ඒ හුවමාරුව භෞතික වශයෙන් කන්න බොන්න ටිකක් දීලා අඳින්න පළඳින්න ටිකක් දීලා විතරක් පිරිමහන්නට පුළුවන් දෙයක් නෙවෙයි ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අම්මයි තාත්තයි උරහිස් දෙක මැත්තේ තියාගෙන උපස්ථාන කළත් සක්විති රජ পদවිය ලබා දුන්නත් ඒ ණයෙන් නිදහස් වෙන්නට බෑ නිදහස් වෙන්නට පුළුවන් නම් එකම එක ක්‍රමයයි තියෙන්නේ ඒ කුමක්ද සද්ධාව අඩුමව්පියන් සද්ධාවෙහි පිහිටුවීම සිල්වත්කම් අඩුමව්පියන් සීලෙහි පිහිටුවීම පරිත්‍යාගයේ අඩුමව්පියන් ත්‍යාගයේහි පිහිටුවීම ප්‍රඥාව අඩුමව්පියන් ප්‍රඥා සම්පත්තියෙහි පිහිටුවීම යම් මව් කෙනෙකුට පිය කෙනෙකුට දැනටමත් සද්ධාව සීලය ත්‍යාගය ප්‍රඥාව තියෙනවනම් ඒවා වඩා දියුණු තියුණු කරගන්නට උපකාර කිරීමෙන් දරුවන්ට පුළුවන්කම තියනවා ඒ අයගෙන් ගත්තු ණයෙන් නිදහස් වෙන්නට ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එබඳු ගුණාත්මක උපකාරයක් මව්පියන් වෙනුවෙන් කරනවා නම් ඒ දරුවා මව්පියන්ට මව්පියන්ගෙන් ගත්තු ණයෙන් නිදහස් වුණා පමණක් නෙමෙයි අතිරේක සංග්‍රහයකුත් කළා වෙනවයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට අර භෞතික වශයෙන් කරන උපකාර අවශ්‍ය නැහැ කියන එක නෙවෙයි මේකෙන් අදහස් කරන්නේ. කන්න බොන්න අඳින්න පළඳින්න ඉන්න හිටින්න බෙහෙත් හේත් අප උපස්ථාන මේ සියල්ලක්මත් කරන්නට ඕනේ. නමුත් එහෙම කළා කියලා විතරක් ඒ ගනුදෙනුව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ ගත්තු දේවල් වලට අපි මුදල් ගෙවලා විතරක් ඒ ණය පියවන්නට පුළුවන් කමක් නැහැ. මුදලින් පමණක් භාණ්ඩ වලින් පමණක් පියවන්නට පුළුවන් ණයක් නෙමෙයි අපි මව්පියන්ගෙන් අරන් තියෙන්නේ. ඊට වඩා ගුණාත්මක වශයෙන් පෝෂණය කරන්නට සුදුසු යම්කිසි ණයකුයි මව්පියන්ගෙන් අරන් තියෙන්නේ. මේ කාරණේ නුවණින් තේරුම් අරගෙන යම් දරුවෙකුට මව්පිය උපස්ථානය කරන්නට පුළුවන් නම් අන්නේ දරුවා මනවින් හඳුනාගෙන Tamanගේ යුතුයකම් කොටස ඉටු කළා වෙනවා. ඒ යුතුයකම් කොටස ඉටු කරනකොටම ඒ දරුවන්ට හිමිකමක් ලැබෙනවා. කුමක්ද හිමිකම? තමන්ගේ දරුවන්ගෙන් උපනුපන් ආත්ම භාවයන්හිදී සැලකුම් ලබන්නට සුදුසුකමක් හිමිකමක් ඒ දරුවන් ගොඩනගා ගන්නවා. කුමක් තුලින්ද තමන්ගේ මව්පියන්ට උපස්ථාන කරලා උපකාර කරලා හැබැයි Tamanගේ මව්පියන්ට උපකාර කරනවා කිව්වහම මෙතනදි පරිස්සමින් තේරුම් ගන්නට ඕනේ. එහෙනම් මමත් අපේ මව්පියන් තුල සද්ධාව ඇති කරන්නට ඕන සිල්වත්කම් ඇති කරන්න ඕන පරිත්‍යාගයට යොමු කරන්න ඕන ප්‍රඥාව දියුණු කරන්න ඕන කියලා මව්පියන්ට බලහත්කාරකම් කරන්නට උත්සාහ නොකළ යුතුයි. ඒ අයගේ ප්‍රමාණය හඳුනාගෙන ඒ අයට ඔරොත්තු දෙන ප්‍රමාණය තේරුම් අරගෙන ටිකෙන් ටික වැඩි දියුණු කරවන්නට සහාය වෙන්නට ඕනේ බොහොම හිතවත් ස්වභාවයෙන් කරුණා මෛත්‍රිය. එහෙම නැති වුණොත් මේ මව්පියන්ට දරුවන් එපා වෙන්නටත් පුළුවන්. සද්ධාව අඩු මව්පියන්ට බලහත්කාරයෙන් පන්සල් යන්නට, සිල් ගන්න, බණ අහන්න කියලා බලහත්කාරයෙන් ඒවට පොළඹවන්නට ගියොත් ඒ දරුවා මහා කරදරයක් වෙන්නට පුළුවන් ඒ අම්මා තාත්තා. පරිත්‍යාගයට කැමති නැති අම්මා තාත්තට සියල්ලම උදුරලා දන් දෙන්නට පුරුදු කරන්නට උත්සාහ කළොත් ඒකේ ඇයට ලොකු මානසික කම්පනයක් වෙන්නට පුළුවන්. ප්‍රඥාව අඩු කෙනෙකුට ගැඹුරු කරුණු කියා දෙමින් නිරන්තරයෙන් උදේ හවස බණ කියා දෙමින් ඒවට පුහුණු කරන්න හැදුවොත් ඒ ඇයට ඒක වෙහෙසකර කාර්යයක් වෙන්නට පුළුවන්. එහෙම වුණොත් උපස්ථානයකට වඩා මහ ගැටුමක් ඇති කරගෙන ඔවුනොවුන් අතර විරසක භාවයක් ඇති වෙන්නට එය හේතු වෙන්නට පුළුවන්. ඒ නිසා මේ උපස්ථාන කරනවාය කියන කාරණය පරිස්සමින් තෝරා බේරාගෙන ඊතා කරුණා මෛත්‍රියෙන් ප්‍රමාණය හඳුනාගෙන කරන්නට ඕනේ. එහෙම කරන දරුවන්ට තමයි ඒ උපස්ථානයේ මනවින් සිදු කරන්නට පුළුවන් වෙන්නේ. යම් දරුවෙක් ඒ මව්පියන්ගේ තරාතිරම ස්වභාවය තේරුම් අරගෙන මේක කරනවා නම් අපි හිතමු සමහර මව්පියන් තුල යම් යම් දුබලකම් තියෙන්නට පුළුවන් අඩුලුහුඩුකම් තියෙන්නට පුළුවන් හැබැයි අඩලුහුඩුකම් මාතෘත්වයට පීතෘත්වයට බාධාවක් නොකරගත යුතුයි. හුඟක් සමාජයේ හුඟක් දෙනා පටලවා ගන්න තනක් තමයි මේක. මාතෘත්වයේ පීතෘත්වයේ සහ පුද්ගලයන් තුල තියෙන දුබලතා එකට පටලවා ගන්නවා. අපි අමතක කරන්නට හොඳ නෑ. අම්මා කියන්නේ තාත්තා කියන්නේ රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒත් කෙලෙස් සහිත ප්‍රතජන සත්වෙක්. ඒ අය තුල ඕන තරම් දුබලකම් තියෙන්නට පුළුවන්. ඕන තරම් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. ඒ අඩුපාඩුකම් පුද්ගලිකයි. ඒවා මාතෘත්වයට බාධාවක් නොවේ. ඒවා පිතෘත්වයට බාධාවක් නොවේ. මාතෘත්වයට ගරු කරන්න, පිතෘත්වයට ගරු කරන්න ඒ පුද්ගලික ගුණදොස් අපට බාධාවක් නොකර ගන්නට මේ දෙක දෙකක් හැටියට වෙන් කර ගන්නට අපි පරිස්සම් වෙන්න ඕන. උදාහරණයක් හැටියට ගත්තොත් පැවිද්දෙක් ගැන අපි සිතන්නාසේ පැවිද්දෙක් ගත්තාම ඒ ප්‍රවෘජ්ජාව මහානකම කියන මේ తত্ত্বය උත්තරීතර తত্ত্বයක්. හැබැයි මහානකම ගත කරන පුද්ගලයා තුල නොඑක් අඩුපාඩුකම් තියෙන්නට පුළුවන්. ඒ අඩුපාඩුකම් පටලවා ගත්තොත් අන්න අර පැවිද්දා මෙහෙම කළා අර හාමුදුරුව මෙහෙම කළා එහෙම අයටද අපි මෙච්චර කල් දන් දුන්නේ මෙහෙම අයද අපි පෝෂණය කරන්නේ සංඝ රත්නය කියලා අපි වඳින්නේ මේ වගේ පිරිසකටද කියලා අර පුද්ගලයන් තුල තියෙන දුබලතා සහ මේ උත්තරීතර తত্ত্বය කියන මේ අවස්ථා දෙක එකට පටලවා ගත්තොත් ඒ මිනිසයා භික්ෂුව ගැන කලකිරිලා පැවිද්දා ගැන කලකිරිලා සංඝ ගැන කලකිරිලා බොහෝ පව්කම් සිද්ධ කරගන්නවා. ඒකෙන් පාඩුව වෙන්නේ හාමුදුරුවන්ට නෙවෙයි Taman තමයි. ඒ නිසා Taman දන් දෙන්නේ භික්ෂුත්වය හඳුනාගෙන නම් Taman දන් දෙන්නේ පැවිද්ද හඳුනාගෙන නම් Taman දන් දෙන්නේ මහා සංඝරත්නයේ ಗುಣ හඳුනාගෙන ಗುಣ වඩවන්නට නම් ඒ තුල මේ චීවරය දරාගෙන මහානදම් පුරන ප්‍රතජන පුද්ගලයෝ යම් යම් අඩුපාඩු ඇති කරගත්තොත් ඒක ඒ අය ගෙනියනවා ඒක අපේ ඇඟට පනින්නේ නැහැ ඒකේ දෝෂය කවදා හරි ඒගොල්ලෝ විඳගනීවි අපි දන් දෙන අපි සත්කාර කරන අපි පූජා කරන දෙහි ප්‍රතිඵලය අපට තියේවි හැබැයි මේ දෙක පටලවා ගත්තොත් ඒ පැවිද්දා යම් දවසක දෝෂය හඳුනාගෙන එයින් නිදහස් වෙලා යහපතට පැමිණෙන්නත් පුළුවන් හැබැයි දායකයා හැමදාම හිත නරක කරගෙන අපාගත වෙන්නටත් පුළුවන් ඒ නිසා ඒ ඒ අය කරගන්නා දේ ඒ ඒ අයට බාර දීලා අපට කළ හැකි දේ කුමක්ද කියලා හඳුනාගෙන පුහුණු කරන්නට අපි උත්සාහවත් විය යුතුයි. ඒ නිසා මහානකම කියන්නේ එකක්. ඒ මහානකම ගත කරන පුද්ගලයන් තුළ තියෙන පුද්ගලික දුර්වලතා තවත් දෙයක්. මේ දෙක දෙකක් හැටියට වෙන් කරගත්තොත් පමණයි පැවිද්දා කෙරෙහි සැදැහැ සිතක් උපදවාගෙන කුසල් ජනිත කරගන්නට දායක පින්නතුන්ට පුළුවන් වෙන්නේ. මාතෘත්වයේ පීතෘත්වයේ කියන දෙකත් මේ වගේමයි. මව් පදවිය පිය පදවිය කියන්නේ පූජනීයයි. බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා බ්‍රහ්මයාට සම කරලා බුදුහාමුදුරෝ දේශනා කළේ උත්තරීතර මව් පදවිය, පිය පදවිය. හැබැයි මේ මව් පදවිය, පිය පදවිය දරන ප්‍රතඥ පුද්ගලයා තුල, ස්ත්‍රිය තුල, ඒ පුරුෂයා තුල ඕනෑතරම් දුබලතා මතුවෙන්නට පුළුවන් කෙලෙස් සහිත නිසා. හැබැයි මේ දුබලකම් එක්කලා ගැටෙන්නට ගියොත් අපට ගැටෙන්න වෙන්නේ කාත් එක්කද? මාතෘත්වයත් එක්කයි. පීතෘත්වයත් එක්කයි. එහෙම කරගත්තොත් බොහෝ පව්කම් රැස් කරගෙන ආනන්තරය පාප කර්මයන් කරගන්නා තැනට මිනිසුන් පෙළඹෙන්නේ මේ දෙක පටලවා ගන්න නිසායි. මම මේකයි අර මුලින්ම උදාහරණයක් කිව්වේ අපි කඩේකට ගිහිල්ලා බඩු මුට්ටුවක් මිලදී ගත්තාම මේ කඩේ මිනිස්සයා පව්කාරයෙක්ගේ අසත්පුරුෂයෙක්ගේ ඕමිනිහට නම් මං ධාර්මික උපයාගත්තු මුදල් ටික දෙන්නට ඕන නෑ කියලා අපිට නොසලකා හරින්න පුළුවන් කමක් නෑ. ඒ මිනිස්යාගේ අසත්පුරුෂකම ඒ මිනිස්යාට. ඒ මිනිස්යාගේ පව්කාරකම ඒ මිනිස්යාට. හැබැයි අපි බඩු ගත්තනම් ඒවට මුදල් ගෙවන්නට අපි බැඳී සිටිනවා. එහෙම නොවුනොත් උපනුපන් ආත්ම භාවල ගවයින් වෙලා ඒ වගේම ගොනුන් වෙලා ඒ අයට බැල මෙහෙවරකම් කරමින් සත්තු සිව්පාව වෙලා බරා දෙමින් ඒ වගේම බොහෝ අවස්ථාවල Taman සන්තකදේ අහිමි කරගෙන ඔවුන්ගේ ණය ගෙවන්නට Taman ණයකාරයෙක් වෙන්නට පුළුවන්. ඒ නිසා පුද්ගලයාගේ දුබලකම් වෙනම කාරණයක් අප විසින් කළ යුතු ගෙවීම, අප විසින් කළ යුතු යුතුයකම, අපගේ වගකීම තවත් කාරණයක්. ඒ නිසා මේ සමාජය තුල ජීවත් වෙනකොට අපට පුළුවන් වෙන්නට ඕනේ අන් අයගේ දුර්වලකම් මොනවා වුණත් අප විසින් කළ යුතු යුතුයකම් කොටස මොනවද කියලා හඳුනාගෙන පුහුණු කරන්න. එහෙම පුහුණු කරන කරන තරමට තමයි ඒ තැනැත්තා අනාගතේ හොඳ හිමිකමක් ලබන්නට සුදුසුකම් ලබන්නේ. යම් අම්මා තාත්තා කෙනෙක් කියනවා නම් අනේ අපේ දරුවෝ අපට සලකන්නේ නැහැ. ඒ අය අසත්පුරුෂයෝ අපි ගැන බලන්නේ නැහැ කියලා කියනවා නම් මේ කතාව ලෝකෙට කියන්න කලින් දෙවරක් නුවණින් හිතා බලන්න ඇයි මට එහෙම වුනේ කියලා. Tamanගේ මව්පියන්ට Taman අවංකව සැලකුවද? අනන්ත සසරෙහි ගුණය තමන් හුරු කරලා තියනවාද ලෝකෙට පෙනෙන්නට යමක් කළත් අවංකව හදවතින්ම තමන්ගේ මව්පියන්ගේ ගුණය හඳුනාගෙන තමන් සත්කාර කළාද උපකාර කළාද පරිත්‍යාග කළාද එහෙම කළානම් කවමදාකවත් දරුවන්ගේ සැලකිලි ඒ බඳු මව්පියන්ට අහිමි වෙන්නේ නැහැ පින්නතුනේ දරුවන් අසත්පුරුෂයෝ නිසා නොසලකා හරින්නට පුළුවන්. හැබැයි වෙනත් කෙනෙකුගෙන් හරියි ඒ උපකාරය Tamanට ලැබෙනවා. මේ හිමිකම කියන එක කාටවත් බලහත්කාරයෙන් නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි පින්නතුනේ. කාගේවත් අසත්පුරුෂකම නිසා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ හිමිකම අපි ඇති කරගෙන තියනවා නම් අනිවාර්යෙන් Tamanගේ දරුවගෙන් හරි පිටස්තර කෙනෙක්ගෙන් හරි කාගෙන් හෝ Taman වෙත එය ලැබිය යුතුමයි. ඒක නොලැබී යන්නේ නැහැ. ඒක මිනිසෙකුට නවත්තන්නත් බෑ. ඒක දෙවියන්ට නවත්තන්නත් බෑ. ඒක වෙනත් කිසිම කෙනෙකුට ලෝකේ නවත්තන්න බෑ. Tamanට අනිවාර්යෙන් ලැබිය යුතු හිමිකමක් තියෙනවා. ඒ නිසා යුතුයකම් ගැන අපි සැලකිලිමත් විය යුත්තේ කුමක් නිසාද? ඒ යුතුයකමම තමයි අපට නැවත හිමිකමක් හැටියට ආපසු ලැබෙන්නේ. අපි වපුරන දේම තමයි ආපහු අස්වැන්න හැටියට අපට ලැබෙන්නේ. ඒ නිසා යුතුයකම් හරියට හඳුනාගෙන නිවැරදිව යුතුයකම් ඉටු කරමින් සද්ධර්මයේ වැපුරුවා නම් අපට අනන්ත සසරේ ඒ බඳු ධර්මතාවයක්ම හිමිකම හැටියට ලබන්නට පුළුවන්කම තියෙනවා. අපි බොහෝ වෙලාවට අපේ අපි ඇසුරු කරන පොඩි හාමුදුරුන්ට පවා නිතර පැහැදිලි කරලා දෙන්නේ පැවිද්දෙක් වශයෙන් කවදාවත් Tamanට දේවල් අහිමි වෙයි කියලා බය වෙන්නට එපා. මට පන්සල නැති මට දායකයෝ නැති මට දානමාන නැති මට ගමන් බිමන් යන්නට යාන වාහන මා ගැන සොයන්නට බලන්නට කෙනෙක් නැති ඒ නිසා මං සල්ලි ටිකක් හොයලා බැංකුවේ දාගන්න ඕන ඒ නිසා මට කියලා පන්සලක් හදාගන්න ඕන මගේ දායකයෝ ටික අනිත් පන්සලට යන්නේක වලක්ව ගන්න ඕන මේ විදිහේ තෘෂ්ණා සහගතව ආත්මාර්ථකාමීව කටයුතු කරන්නට ගියොත් ඒ පැවිද්දාට තවදුරටත් මහානදම හරියට සම්පාදනය කරන්නට පුළුවන් වෙන්නේ මහානකම කරන්නට බැරි වෙනකොට මහානකමින් පිරිහෙනකොට ඒ පැවිද්දාට සලකන්නට කිසිවෙක් ලෝකේ හිටින්නේ නැහැ ඊට පස්සේ කියනවා ඕක තමයි මං කල්ැතුවම කල්පනා කළේ. දැන් පේනවනේ අපිට සලකන්න කෙනෙක් නැහැනේ කියලා අන්තිමට දුක් වෙනවා. කවදාවත් එහෙම හිතන්නට දෙයක් නැහැ. Taman අවංකව මහානදම් පිරුවනම් Tamanගෙන් ලෝකෙට කෙරෙන්න ඕන ටික හරියට තේරුම් අරගෙන යුතුයකම් කොටස අවංකව ඉටු කළා නම් මේ ලෝකේ පැවිද්දෙකුට සලකන්න ඕන තරම් අය ඉන්නවා. ඒ Tamanගේ කියලා දරුවෝ හදාගත්තු නිසා නෙමෙයි. පැවිද්දාට Tamanගේ කියලා දරුවන් නැති නමුත් ඒ පැවිද්දාට ඕනෑ තරම් ලෝකේ සංග්‍රහ කරන්නට මිනිසුන් ඕනෑ තරම් සංග්‍රහ කරන්නට දරුවන් ඉන්නවා කුමක් නිසාද ඒ මහානකම හරියට පවත්වන්නට පුළුවන් අපි හුඟක් වෙලාවට හිතනවා මේ සිංහල බෞද්ධයෝ ඉන්න රටේ නම් අපට ගැටලුවක් නැහැ. කොතන ගියත් දානේ ලැබේ. නමුත් පින්නතුනේ අපි ප්‍රායෝගිකව අත්දැකලා තියෙනවා මේ සිංහල බෞද්ධ රටේම පමණක් වෙන්නට ඕන නැහැ. බෞද්ධයෝ නැති තැනක වුණත් සිංහලෝ නැති තැනක වුණත් වෙනත් ජාතියක් වෙනත් ආගමක් අදහන තැනක වුණත් අපේ හිමිකම අපි નિවරදිව හදාගෙන තියනවා නම් අපි වෙත ලැබෙන දේ නවත්තන්නට කාටවත් පුළුවන් කමක් නැහැ. අපි හරියට සසරේ අන් අයට දීලා තියනවා නම් නැති බැරි අයට සලකලා තියනවා නම් පිදිය යුත්තන් පුදලා තියනවා නම් ගරු කළ යුත්තන්ට ගරු කළා තියනවා නම් ශ්‍රමණ බ්‍රාහමණයින්ට දිය යුත්ත දීලා තියනවා නම් මේ ජීවිතේ හරියට මහානදම් පුරලා තියනවා නම් Taman වෙත ලැබෙන දේ බෞද්ධයාගෙන්නේ අබෞද්ධයාගෙන්නේ සිංහලයාගෙන්නේ වෙනත් කෙනෙකුගෙන්නේ ස්වදේශිකයාගෙන් විදේශිකයාගෙන් කියලා අමුතුවෙන් කාටවත් නවත්තන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා අපි සැලකිලිමත් විය යුත්තේ මගේ මගේ කියලා තෘෂ්ණාවෙන් එකතු කරගන්නට නෙවෙයි ගිහියෙක් හැටියට නම් Tamanට ජීවත් වෙන්නට යමක් එකතු කර ගැනීම අවශ්‍යයි. හැබැයි එකතු කරගන්නවත් එක්කලාම යුතුයකම් වගකීම් මොනවද කියලා හඳුනාගෙන සම්පාදනය කරන්නටත් සැලකිලිමත් විය යුතුයම වෙනවා. එහෙම සම්පාදනය කරන්නට බැරි වුණොත් ඒ හැම තැනකදීම Taman හිදසක් ගන්නවා. ණයක් ඉතුරු කරගන්නවා. මේක මේ අම්මා තාත්තා සම්බන්ධව විතරක් නෙමෙයි. අම්මා තාත්තා දරුවන්ට නිසි විදිහට නොසලකා හැරියොත් ඒ මව්පියන්ට මොකද්ද වෙන්නේ? දැන් අපි නිතරම කතා කරනවා අම්මා තාත්තට නොසලකා හිටියොත් දරුවන්ට ලොකු හානියක් වෙනවා. දරුවන්ට නිසි විදිහට නිසි කල වයසේදී අවශ්‍ය දේවල් සම්පාදනය කරලා නොදී ඒ අයගේ ගතසිත පෝෂණය කරගන්නට සහාය නොවි මව්පියන් Tamanගේ යුතුයකම් පැහැර හරිනවා නම් ඒ අම්මා තාත්තටත් අර ණය බරින් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ. මේකෙන් කියන්නේ දරුවන් ඉල්ලන ඉල්ලන හැමදේම ගෙනත් දීලා තෘප්තිමත් කරනවා කියන එක නෙවෙයි වෙන්නතුනේ. ඒ දරුවන්ගේ અભිවෘද්ධිය වෙනුවෙන්, manussත්වය පෝෂණය කිරීම වෙනුවෙන් තමන්ගේ යුතුයකම් කොටස මැනවින් ඉටු කරන්නට ඕනේ. දරුවෙක් මේ ලෝකයට ජනිත කරපු පමණින් ඒ අම්මා තාත්තා අම්මා තාත්තා කෙනෙක් වෙන්නේ නැහැ පින්නතුනේ. ඒ මාතෘත්වයේ පීතෘත්වයේ කියන මේ මව්පිය පදවි දෙකේ බැරෑරුම් බව හරියට තේරුම් අරගෙන ඒ කල යුතු යුතුයකම් කොටස දරුවන් වෙනුවෙන් ඉටු කරන්න ඕන. එහෙම ඉටු නොකළොත් මොකද වෙන්නේ? අම්මය තාත්තය කියලා සුවිශේෂ අනබිභවනීය මහා වරප්‍රසාදයක් මව්පියන්ට හිමි වෙන්නේ නැහැ. මව්පියොත් යුතුයකම් කොටස ඉටු කළේ නැතිනම් අවසානයේ තමන් ණයකාරයින් බවට පත් වෙනවා. ඒ ණයබරින් නිදහස් වෙන්නට පුළුවන් කමක් අනන්ත සසරේ තමනුත් කාගේ හරි දරුවන් වෙලානේ උපදින්නට වෙන්නේ. එදාට මොකද වෙන්නේ? ඒ දරුවන් හැටියට ඉපදුණු තැන තමන්ගේ මව්පියන්ගෙන් විය යුතු යුතුයකම් තමන් වෙත ඉටු නොවි අසාමාන්‍යව අසරණව මේ සමාජයේ දුකට අසහනයට පත් වෙන්නට ඒ අයටත් සිද්ධ වෙනවා. Tamanගේ දරුවන් වෙනුවෙන් යුතුයකම් ඉටු කළේ නැත්නම් ඒ ණය වෙනත් කෙනෙකුගේ දරුවෙක් වෙලා හෝ Tamanගේ දරුවන්ගේම දරුවන් වෙලා හෝ Tamanටත් ගෙවන්නට සිද්ධ වෙනවා. මේක මහා බරපතල කාරණයක්. ඒකයි මං සඳහන් කළේ මේක ගනුදෙනුවක්. මේක ණයක්. ඒ නිසා මේ ණය මේ ගනුදෙනුව හරියට තේරුම් ගත්තොත් යුතුයකමක් හැටියට අපට manussත්වයෙන් ඒක සම්පාදනය කරලා අපි සතු හිමිකම අපට සම්පාදනය කරගන්නට පුළුවන් වෙනවා. බිරිඳක් හැටියට තමන්ගේ සැමියා වෙනුවෙන් කළ යුතු යුතුයකම් නොසලකා හැරියොත් ඒ කාන්තාව ලොකු ණයක් ඉතිරි කරගන්නේ. බිරිඳක් හැටියට ඒ ණය අවසානයේ ගෙවන්නට වෙන්නේ බොහෝ ආත්ම භාවවල අන් අයගේ පාද පරිචාරිකාවන් භාර්යාවන් බවට පත් වෙලා Tamanට ලැබිය යුතු බොහෝ දේ අහිමිව අසරණව දුක්ඛිතව කල්ගත කරන බිරිඳක් බවටයි පත් වෙන්නට සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් Taman යම් ආත්ම භාවයක පුරුෂාත්ම භාවයක් ලැබුවොත් ඒ පුරුෂයා වශයෙන් Tamanගේ බිරිඳගෙන් අප උපකාර නොලබා හැම තිස්සෙම කෙනෙහිලිකම් ලබමින් දුකට වෙහෙසට අස අසහනයටපත් වෙලා අതൃප්තිකරව ජීවත් වෙන්නටයි ඒ තැනැත්තාට සිද්ධ වෙන්නේ. සැමියාත් බිරිඳ කෙරෙහි නොසලකා හරිනවා නම් බිරිඳ වෙනුවෙන් කළ යුතු යුතුයකම් කොටස මනවින් ඉටු නොකරනවා නම් ඒ පුරුෂයාටත් පුරුෂාධිපත්‍ය පැවැත්වුවාය කියලා හරියන්නේ නැහැ මේ ණයෙන් නිදහස් වෙන්නට පුළුවන් කමක් නැහැ මේ ලෝක ධර්මතාවයන්ට මේ පුද්ගලයා කෙරුම්කාරයෙක්ක මේ පුද්ගලයා දුබලයෙක්ක කියලා 아무තු වෙනසක් නැහැ මොනතරම් කෙරුම්කාරකම් තිබුණා වුණත් පුරුෂ වුණත් ස්ත්‍රී වුණත් ගිහි වුණත් පැවිදි වුණත් ගොඩනගන හේතුයේ හැටියට තමයි ඵලය ලැබෙන්නේ පිනතුනේ. ඒ නිසා හිදසක් ඇති කරගත්තනම් ණයක් ඉතුරු කරගත්තනම් කවදා හරි ඒක ගෙවන්නට සිද්ධ වෙනවා. ඒ නිසා මේ මනුෂ්‍යාත්ම භාවය තුල අනිත් අයට ණයකාරව වෙන්නේ නැතුව කඩේට ගිහිල්ලා බඩු මුට්ටුවක් අරගෙන මුදල් නොදී ආවොත් විතරක් ණයකාරයෙක් වෙන්නේ කියලා නොසිතා ඒ වගේම අනේකාගෙන් දේ හොරකම් කළොත් විතරයි ණයකාරයෙක් වෙන්නේ කියන මේ පටු අදහසට නෑවිත් Taman වෙනුවෙන් යුතුයකම් ඉටු කරන හැම කෙනෙක් වෙනුවෙන්ම අපට ඉටු කරන්නට යුතුයකමක් තියෙනවා ඒ යුතුයකම් පැහැර හැරියොත් අර මුදල් ගනුදෙනුවට වඩා බරපතල ණයකාරයෙක් බවට පත් වෙනවයි කියන බව අපි තරයේම සිතට ගන්නට ඕන පින්නතුනේ. ඒ කාරණේ මනවින් තේරුම් ගත්තොත් මේ මිනිස් සමාජය මීට වඩා ධාර්මික තැනක් බවට පත් කරන්නට අපි හැම දිනාටම දායක වෙන්නට පුළුවන්. පැවිද්දන් වශයෙන් දායකින් වෙනුවෙන් අපි කළ යුතු දේ මොකක්ද? ඒ වගේම දායකින් වශයෙන් පන්සල වෙනුවෙන් සාසනය වෙනුවෙන් Taman කළ යුතු දේ මොකක්ද? බිරිඳ වෙනුවෙන්, සැමියා වෙනුවෙන්, දරුවා වෙනුවෙන්, අම්මා තාත්තා වෙනුවෙන්, සහෝදරයා වෙනුවෙන්, ඥාතියා වෙනුවෙන්, සමස්ත මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන්, රට වෙනුවෙන්, ජාතිය ආගම වෙනුවෙන්, සෝබා දහම වෙනුවෙන් මේ හැම දෙයක් වෙනුවෙන්ම අපට කරන්නට යුතුයකම් කොටසක් තියෙනවා. මේ කවර අංශයක් හෝ අපි නොසලකා හරිනවා නම් ඒ ඒ ප්‍රමාණයෙන් දුක්ඛිත වෙන්නට ඒ තනත්තා මගක් හදාගත්තා වෙනවා පින්නතුනේ. ඒ නිසා හැම අංශයක් වෙතම අප විසින් කළ යුතු දේ මොකක්ද කියන බව ඊතා සංවේදීව සිතා බලා ක්‍රියාත්මක වෙන්නට මනුස්ස වූ අපි හැමදෙනෙකුටම සිද්ධ වෙනවා. මෙසේ මනවින් යුතුයකම් කොටස හඳුනාගෙන පුරුදු පුහුණු කළොත් මා මුලිනුත් සඳහන් කළා එයම තමයි ඒතනත්තාගේ හිමිකම වෙන්නේ ඒක වලක්වන්නට ලෝකයේ කිසිවෙකුට පුළුවන් කමක් නැහැ. උපනුපන්න ආත්ම භාවයන්හිදී Taman දරුවන් හැටියට උපදිනවා නම් අම්මා තාත්තගෙන් ලැබෙන්න තියෙන දේ කවදාවත් Tamanට අහිමි වෙන්නේ නැහැ. Taman කවදාවත් මගතොටේ දාලා යන්නේ නැහැ. ඉපදුනාට පස්සේ ගඟට වීසි කරලා යන්නේ නැහැ. ඉපදුනාට පස්සේ බස් නැවතුම් පොලේ දාලා යන්නේ නැහැ. කුණු ගොඩේ දාලා යන්නේ නැහැ. ඒ බඳු අසරණ භාවයකට, ඒ බඳු අසාධාරණයකට Taman කිසිදාක ලක් වෙන්නේ නැහැ. දරුවෙක් හැටියට Taman ලැබිය යුතු දේවල් ලබන්නට Tamanට උරුමය හදාගෙන තියනවා නම් පෙර භවයන්හිදී මව්පියන් හැටියට Tamanගේ දරුවන්ට සංග්‍රහ කරනවා. ඒ වගේම තමයි මව්පියන්ට ඒ වගේම අන් අයටත් ඒ හැම හිමිකමක්ම සසරෙහිදී හුරු පුරුදු කරගත්තොත් ඊට පරිපූර්ණව තෘප්තිමත්ව Taman ගත කරන ජීවිතය Tamanට ගත කරන්න පුළුවන්. ඒකට බාධා කරන්නට හැකි කෙනෙක් ලෝකේ කිසිවෙක් ඇත්තේ නැහැ. හරියටම ඒ හිමිකම Taman සතුව තියෙනවා. මේක කුසලයටත් එහෙමයි, මේක අකුසලයටත් එහෙමයි. අකුසලයක් මේ වගේමයි, කුසලයක් ඒ වගේමයි. අපේ යම්කිසි ආකාරයකින් හොඳ ශක්තිමත් කුසලයක් සිදු කරගත්තොත් පිනතුන් අහලා ඇති අනුරුද්ධ කුමාරයා පෙර ආත්ම භාවයක පසේ බුදුරජාණන් වහන්සේ නමකට දානයක් පූජා කළා. ඒ දානේ පූජා කරලා ඔහු ප්‍රාර්ථනාවක් කළා. මොකද්ද ප්‍රාර්ථනාව? ස්වාමීනි ඔබ වහන්සේ මේ විමුක්ති සුවය වළඳන්නේ යම්සේද මටත් සසරේ විමුක්ති රසය වළඳන්නට මේ කුසලයේ හේතු වේවා. අද ඔබ වහන්සේගේ කුසගිනි නිවිලා ඔබ වහන්සේ තෘප්තිමත් වෙන්නේ යම්සේද මටත් සසරේ සම්පත් ලබන්නට නැහැ කියන වචනයකින් පීඩා නොවිඳින්නට මට මේ කුසලයේ හේතු වේවා මේ බඳු ප්‍රාර්ථනාවක් කළා ඒ ප්‍රාර්ථනාව කරලා අනන්ත සසරේ සැප සම්පත් විඳිමින් අවසාන ආත්ම භාවයේ අනුරුද්ධ කුමාරයා හැටියට රාජ කුමාරයෙක් වෙලා උත්පත්ති ලැබුවා. මේ කුඩා දරුවාගේ කාලේ පටන්ම ඒ දරුවා නැහැයි කියන කාරණේ මොකක්ද කියලාවත් දන්නේ නැහැ. නැහැයි කියන වචනයක්වත් කවදාවත් අහන්නට ලැබිලා නැහැ. ඒතරම්ම සමෘද්ධිමත් ජීවිතයක් ගත කළේ. කුඩා කාලේ යාළු මිත්‍රයොත් එක්කලා සෙල්ලම් කරනකොට පෙරදුනොත් කැවුම් දෙන්නට ඔට්ටු ඇල්ලුවා. එහෙම ඔට්ටු අල්ලලා තමයි සෙල්ලම් කරේ. අනුරුද්ධ කුමාරයා එකපාරක් පෙරදුනා සේවකයෙක් යවුව අම්මගෙන් කැවුම් ඉල්ලගෙන එන්නේ. අම්මා කැවුම් යවුවා. කැවුම් ටික බෙදාගෙන හැමෝම කාලා ආපහු සෙල්ලම් කළා. ආපහු පෙරදුනා ආයෙත් කැවුම් ගේන්නට යවුවා. මෙහෙම දෙතුන් වතාවක් පරදිනකොට කැවුම් ගේන්නට යවුවාම තියෙන කැවුම් ටික ඔක්කොම එව්වා. ඊළඟ පාර කැවුම් ගේන්නට කිව්වන් පස්සේ උයපු කැවුම් ඉවරයි. අම්මා පණිවිඩයක් එව්වා කැවුම් නැහැ. ඊට පස්සේ මේ කුඩා දරුවා මොකද කියන්නේ? එහෙනම් ඒ නැති කැවුම් අරන් එන්න. මොකද නැහැයි කියන කතාවක් මීට ඉස්සෙල්ලා ඒකේ අර්ථයක් දන්නේ නැහැ. එහෙනම් නැති කැවුම් ගේන්න. අම්මා කල්පනා කළා මේ දරුවෝ නලවලා හදපුවන් පස්සේ ඔන්න නැහැයි කියන එකේ අර්ථයවත් දන්නේ නැහැ. ඒ නිසා නැහැ කියන එකේ අර්ථය තෝරා දෙන්න මේ හොඳ අවස්ථාවක් කියලා රත්රන් භාජනයක් තවත් රත්රන් භාජනයකින් වහලා හිස් බඳුන් දෙක සේවකයා අතේ පිටත් කරලා ඇවුවා. ඕක ගෙනihin දෙන්න. ඕවා තමයි නැති කැවුම් කියන්නේ. එතකොට මේක ඇරලා බැලුවෙන් පස්සේ පේනවා මේ හිස් බව තමයි නැහැයි කියලා කියන්නේ. මේක මේ විදිහට පිටත් කරලා යවුවට මෙහෙම නැති භවයේ පීඩාව විඳින්නට එතනත්තා සුදුස්සෙක් නෙමෙයි. ඇයි සසරේ පසේ බුදුරජාණන් වහන්සේට දන් පූජා කරලා පැතුමක් ඇති කරගෙන තියනවා මම කවදාවත් නැහැයි කියන වචනේ පීඩාව නොවිඳින්වා. එහෙමනම් මේ ශක්තිමත් පදනම මේ හිමිකම ඔහු ඇති කරගෙන තියනවා. මේක වෙනස් කරන්නට මිනිස්සෙයින්ට දුරදිග නොබලා කල්පනා කරලා කටයුතු කළාට නමුත් දෙවි දේවතාවෝ හරි ඒ අවශ්‍යතාවය පූර්ණ කළ යුතුයි. එහෙම පූර්ණ නොකළොත් දෙවියන්ට දිව්‍ය ස්වභාවයෙන් දඬුවම් ලබන්නට සිද්ධ වෙනවා. මිනිස්සුන්ට පුරා පෙර අතීතයේ දකින්නට බැරි නිසා පෙර භවයේ කරන ලද කුසල මූලය දකින්නට බැරි නිසා සමහර වෙලාවට මිනිස්සු හිතුවක්කාර විදිහට වැඩ කරනවා. ලැබිය යුත්තාට ලැබිය යුත්ත ලැබෙන්නට දෙන්න නොලැබිය යුත්තාට ලැබෙන්න සලස්සනවා මේවෙන් නොඑක් පටලැවිලි සිද්ධ කරගන්නවා මිනිස්සු අගමුල තෝරා ගන්නට බැරි නිසා. නමුත් දෙවියන් අගමුල දකිනවා හේතුව ඵලය දකිනවා කල පැතුම සහ හිමිකම දකිනවා එය දැක දැකත් යම්කිසි කෙනෙක් නිහඬ වෙනවා නම් ඒ තැනත්තා මහා අපරාධයක් කළ කෙනෙක් වෙනවා. ඒ නිසායි දිව්‍ය ලෝකයේ දිව්‍ය සභාවෙන් එබඳු දෙවියන්ට දඬුවම් ලැබෙන්නේ මේ කාරණේ දැකලත් ක්‍රියාත්මක නොවුනේ කුමක් නිසාද? මිනිස්සෙන්ට උනත් කාරණයක් හරියට තේරුම් අරගෙන දැන දැනත් ඒක නොසලකා හැරියානම් ඒක බරපතල වරදක් හැටියට දඬුවම් ලැබිය යුතු වරදක් හැටියට සමාජය පිළිගන්නවා. දිව්‍ය ලෝකෙත් ඒ වගේ තමයි පෙර භවයේ කරන ලද කුසලය දැකලත් ප්‍රාර්ථනාව දැකලත් ඒ සුදුසුකම හිමිකම තියනවා කියලා දැකලත් ඒ ලබා දෙන්නට කටයුතු නොකළොත් ඒ අය දඬුවම් ලබන්නට සුදුස්සෝ වෙනවා. ඒ නිසා ඒ වනල හැබේ හිටපු දෙවි දේවතාව ඉක්මනින්ම අර භාජනයේ දිව්‍යමය කැවුම් වලින් පිරෙව්වා. අවසානයේ සේවකයා ගෙනහිල්ලා අනුරුද්ධ කුමාරයාට මේ බඳුන දුන්න ඇරලා බලනකොට මීට ඉස්සෙල්ලා කවදාවත් කාපු කැවුම් වලට වඩා ඊටා ප්‍රණීත සුවඳවත් මිහිරි කැවුම්. ඊට පස්සේ එදා ඉඳලා අනුරුද්ධ කුමාරයා හැමදාම ඉල්ලන්නේ නැති කැව්. එතකොට අම්මා කරන්නේ භාජනයක් හිස් භාජනයකින් වහලා පිටත් කරලා හරිනවා. හැබැයි කුමාරයා වෙත යනකොට එය දිව්‍යමය කැවුම් වලින් පිරීතිරී යනවා. මේ කුමක් නිසාද? මිනිසුන්ටවත් දෙවියන්ටවත් මේක නොසලකා හරින්නට බෑ. ඒ කුමක්ද? Taman සසරේ ඇති කරගත්තු හිමිකම. මොකද්ද මේ හිමිකම? යුතුයකම මැනවින් ඉටු කරලා. මොකද්ද ඒ තනත්තා කරපු යුතුයකම? බැඳීමකින් වගකීමකින් නිදහස් වෙන්න කරපු දෙයක් නෙමෙයි. පැවිද්දෙක් පිඬුසිඟා වඩිනවා නම් උන්වහන්සේට දානෙ ලැබිලා නැහැ කියලා පේනවා නම් Tamante ඒ දානෙ ටික සකසන්න පුළුවන්කම තියනවා නම් එය සොයා බලා සකස් කරලා පූජා කිරීම සදහැවත් මිනිස්සෙකුගේ යුතුයකම. ඒක වගකීමක්. ඒ වගකීම යුතුයකම හරියට මොහු ඉටු කළා. ඒ ඉටු කරපු කුසල බලයෙන් මොහු හිමිකමක් හදාගත්තා අනන්ත සසරෙහි කාටවත් වළක්වන්නට බැරි. ඒ නිසා පින්නතුනේ මා සතු දේ හොරකම් කළා මට ලැබිය යුත්ත නොලැබී ගියා මගේ උසස් වීම මට ලැබුන්නේ ඒකට බාධා කළා මේ අය පෙස්සන් ගහලා මම රස්සාවෙන් එළියට ඇදලා දැම්මා මට මේ වගේ අසාධාරණයක් වුණා කියලා කවුරු හරි ලෝකෙට චෝදනා කරනවා නම් ඒ ලොවට චෝදනා කරන්නට කලින් නැවතත් සිතා බලන්න ඇයි මටම මෙහෙම වුනේ මිනිස්සු කියනවානේ මටමයි මෙහෙම වෙන්නේ කියලා. ධර්මානුකූලවත් අපිට සිතා බලන්නට තියෙන්නේ ඇයි මට මෙහෙම උනේ? ලෝකේ පෞකාරයෝ අසත්පුරුෂයෝ ඉන්නට පුළුවන්. හැබැයි අසත්පුරුෂයන්ගේ පෞකාරයන්ගේ පීඩාව මා වෙත පැමිණියේයි. ලෝකේ ගම් වතුර ගලන්නට පුළුවන්, මොහොත ගොඩ ගලන්නට පුළුවන්. ඒකේ විනාශය මා වෙත පැමිණියේයි. ලෝකේ හොරු මංකොල්ලකාරයෝ ඉන්නට පුළුවන්. ඒ මිනිස්සු මගේ ගෙටම පැනලා මා සතු දෙම අරන් ගියේයි. එහෙනම් ඒකට මා විසින් ඇති කරගත්තු හිමිකම මොකක්ද? මේ ගැනත් අපි නුවණින් සිතා බලන්නට ඕනේ. පින්නතුන් දන්නවා ප්‍රකටම කතා ප්‍රවෘත්තිය තමයි මුගලන් මහරහතන් වහන්සේ පෙර භවයේ මව්පියන්ට තැළුවා. තලලා හිමිකමක් හදාගත්ත ප්‍රසිද්ධියේම ගුටි කන්නට, තැලුම් කන්නට. හොර රහසේ මව්පියන්ට තැළුවේ. හොර රහසේ තැලුවත් ප්‍රසිද්ධියේ තැලුවත් ප්‍රසිද්ධියේ තැලුම් කන්නට හිමිකමක් උන්වහන්සේ හදාගත්තා. බැලූ බැල්මට අපට පේන්නේ පෞකාරය අසත්පුරුෂයෝ මිත්‍යා දෘෂ්ටිකයෝ එකතු වෙලා මුගලන් හාමුදුරුවන්ට තලලා විනාශ කළා නේද කියන මේ බාහිර කාරණේයි අපි දකින්නේ. නමුත් අසත්පුරුෂයෝ හිටිය බවත් ඇත්තයි, පෞකාරයෝ හිටිය බවත් ඇත්තයි. නමුත් තවත් රහතන් වහන්සේලා හොන තරම් හිටියා. ඒ අනෙකුත් රහතන් වහන්සේලා වෙත පැමිණෙන්නේ නැතුව මුගලන් හාමුදුරුවම තුන් පාරක් වට කළේ මොකක් නිසාද? උන්වහන්සේ වෙතම මේ පීඩාව පැමිණියේ කුමක් නිසාද? ඒකට හිමිකමක් Taman සසරේ හදාගෙන තිබුණු නිසා. එහෙමනම් ඒ හිමිකම වළක්වන්නට බුදුහාමුදුරුව වැඩ හිටියත් උන්වහන්සේටවත් බෑ අන් කිසිවෙකුටත් බෑ Tamanටත් බෑ ඒ නිසා තමයි දෙවරක්ම 이르දියෙන් වැඩම කරලා තුන්වෙනි අවස්ථාවේ නිහඬ වුණේ මේ වැලැක්විය නොහැකි හිමිකමක් කියන බව උන්වහන්සේ නුවණින් දැක්ක නිසා මේ විදිහට කුසලයේ පමණක් නෙවෙයි අකුසලයත් එහෙමයි අපි යමක්ද වපුරන්නේ ඒ වපුරන දෙෙහි අස්වැන්න තමන් වෙත ලැබෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්තානං චේ පියං ජඤ්ඤා රක්ඛේයනං සුරක්ඛිතං තෙන්න මඤ්ඤ තරං යාමං පටිජග්ගේය පඬිතෝ තමන් තමන්ට ආදරෙයි නම් ඒ තමන්ට ආදරෙයි කියලා දැනෙන ඥානවන්තයා සත්පුරුෂයා විසින් කුමක්ද කළ යුත්තේ ජීවිතේ යාම තුනෙන් එක් යාමයකදීවත් තමන් රැකගන්න උත්සාහ කළ යුතුයි ජීවිතේ යාම තුනයි කියන්නේ ළමා කාලය තරුණ කාලය සහ මහලු කාලය තමන් දැනට ඉන්නේ ළමා කාලේ නම් එතන රැකෙන්න උත්සාහ කරන්න තමන් දැනට ඉන්නේ තරුණ කාලේ නම් එහිදී රැකෙන්න උත්සාහ කරන්න. තමන් දැනට ඉන්නේ මහලු වියේ නම් එතන රැකෙන්න උත්සාහ කරන්න. තමන් රැකෙන්නේ කොහොමද? අත්තානං රක්ඛන්තෝ පරං රක්ඛති පරං රක්ඛන්තෝ අත්තානං රක්ඛති. තමන් රැකෙන්න ඕන නම් ඒ තැනත්තා අනුන් රැක්ක යුතුයි. අනුන් රැකපු රැකපු තරමට තමයි තමන් සුරක්ෂිත වෙන්නේ. අනුන් ජීවත් කරන්න, අනුන් සුවපත් කරන්න උනන්දු වෙච්ච තරමට තමයි තමන් සුවපත් වෙන්නේ. දානේ පරමාර්ථය මෙයයි පින්නතුනි. Taman සතු දෙයින් අනේකා සුවපත් කරන්නට, අනේකාට යහපතක් කරන්නට අවංක චේතනාවක් Tamanගේ මනසේ පහළ වෙනවා මේක තමයි දානය කියන්නේ. එහෙම නැතුව මේ බත්මාලු පිණී, සිවුරු පිරිකර එහාට මෙහාට අතින් අත යැවීම පමණක් නෙවෙයි පින්නතුනි. ඒවා අතින් අත යනවත් එක්කම අපේ මනසේ නිවැරදි චේතනාව පහළ වෙන්නට ඕනේ. ඒ චේතනාව පහළ නොවෙනවා නම් අරවා නිකන් බත් ව්‍යංජන හුවමාරු කිරීම විතරයි. එතන නිවැරදි කුසලයක් සිද්ධ වෙන්නට නම් මේ තමන් සන්තක දෙයින් මේ ලබන පිරිසට යහපතක් කරනවා කියන මේ අවංක චේතනාව තමන්ගේ මනසේ පහළ වෙන්න ඕනේ. ද්‍රව්‍ය තිබුණත් නැතත් මේ උත්සාහය තමන්ගේ මනසේ ගොඩනගන්නට පුළුවන් නම් ඒක තමයි දාණයයි පරිත්‍යාගයයි කැපකිරීමයි කියලා සඳහන් කරන්නේ. අන් අය ජීවත් කරවන්නට, අන් අය සුවපත් කරන්නට, Tamante ඒ ආකාරයෙන් කැප වෙන්නට පුළුවන් නම් අනන්ත සසරෙහි Tamanගේ සුවය, Tamanගේ සුරක්ෂිතභාවය Taman වෙත ලැබෙනවා. කිසිවෙකුට Taman නසන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසයි අර ධර්මපාල ජාතකයේ කියන්නේ අපේ අය කවදාවත් අකාලේ මැරෙන්නේ නැහැ. මේ અભීත සිංහනාදය කරන්නේ කොහොමද? අනන්ත සසරේ අනුන් රකින්නට තමන් කැප වෙලා තියෙනවා. අනුන් ජීවත් කරන්නට තමන් කැප වෙලා තියෙනවා. ඒ හිමිකම තමන් හදාගත්තා නම් කාටවත් ලෝකේ තව කෙනෙකුට තමන්ව නසන්නට හෝ ස්වභාවිකව තමන් නැසෙන්නට විපත් පමුණුවන්නට පුළුවන් කමක් නැහැ පින්නතුනේ. ඒ වගේම තමන් දුර්වලකමක් හදාගත්තා නම් ණයක් හදාගත්තා නම් ඒ වගේම පීඩා විඳින්නට හිමිකමක් හදාගත්තා නම් ඒකත් වළක්වන්නට කිසිවෙකුට බෑ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා තමන් තමන්ට ආදරෙයි නම් තමන් රැකගන්න උත්සාහ කරන්න. තමන් රැකෙන්නේ කොහොමද? ප්‍රාණඝාතයෙන් වැළකීම සහ අන්නය ජීවත් කරන්නට හැකි හැම මොහොතකම තමන්ගේ යුතුයකම් කොටස හඳුනාගෙන ඉටු කිරීම. ආහාර පානයෙන් සංග්‍රහ කරන්න පුළුවන් තැන එහෙම කරන්න මිල මුදලින් සංග්‍රහ කරන්න පුළුවන් තැන එහෙම කරන්න තමන්ගේ දැනුමින් කාය ශක්තියෙන් ශ්‍රමයෙන් මේ කවර දෙයකින් හෝ තමන්ට උදව් කරන්න පුළුවන් තැන සතයක්වත් තමන් ළඟ නැති වෙන්න පුළුවන් ඒත් තමන්ට අනිත් අය වෙනුවෙන් යුතුයකමක් කරන්නට පුළුවන් පෙර එක් රජ කෙනෙක් සිව්මංසලෙහි දන්සල් සදලා මහා දානයක් පූජා කළා මේ දාන ශාලාවට එන දුගී මගී යාචකාදීන් එක සම්දිස්ථානයකට ඇවිදින් එතන පුංචි වෙළඳ සැලක් දාගෙන ඉන්න මිනිස්සෙකුගෙන් ඒ වෙළඳ වෙළඳ සැලේ මුදලාලිගෙන් අහනවා කොහෙන්ද අර දන්සැලට යන්නේ මේ තනත්තා දාන දෙන්නට ක්‍රියාත්මකුත් නැහැ ඔහු ඇඟිල්ල දික් කරලා පෙන්නුවා මෙන්න මේ පාරෙන් යන්න දානශාලාවට අර එනේ ණය නිරන්තරයෙන් මේ මිනිස්සයාගෙන් අහනවා කොහෙන්ද කොහෙන්ද දානශාලාවට යන්නේ කියලා කේන්ති ගන්න නැතුව තරහ ගන්න නැතුව අමනාප වෙන්න නැතුව ඒ හැම මොහොතකම ඇඟිල්ල දික් කරලා පෙන්නවා මෙන්න මෙතනින් යන්න කියලා. සතයක්වත් Taman වියදම් කළේ නැහැ. නමුත් අනුන්ට ලැබෙන දේ වළක්වන්න නැතුව, ඒ ගැන කුපිත වෙන්න නැතුව, Tamanට කරන්න පුළුවන් පරිත්‍යාගයේ යුතුයකම Taman කළා. ඒ කුසල බලය නිසා ඒ තැනැත්තා දෙව්ලොව උපන්නා. යම් දිශාවකට ඇඟිල්ල දික් කරලා මේ දිශාවෙන් මෙබඳු සම්පතක් පහළ වේවා කියලා හිතනකොට සිතූ පැතූ සම්පත්තේ දිශාවෙන් පහළ වෙනවා. ඒ තනත්තා මනුලෝ ඉපදිලා සක්විති රජ කෙනෙක් වුණා. ඒ මිනිස්සයා ඒ සක්විති රජ්ජුරුව යම් දිසාවකට ඇඟිල්ල දික් කරලා මේ දිසාවෙන් මට රන් පහළ වේවා කියලා අදිෂ්ඨාන කළොත් පසුදින ඒ මොහොතේම ඒ දිසාවෙන් රන් පහළ වෙනවා. මේ දිසාවෙන් මට වස්ත්‍ර පහළ වේවා කියලා අදිෂ්ඨාන කළොත් ඒ දිසාවෙන් වස්ත්‍ර පහළ වෙනවා. මේ හිමිකම ලැබුවේ කුමකින්ද? සසරේ Tamanගේ යුතුයකම මැනවින් පුහුණු කරලා. ඒ නිසා පින්නතුනේ මිනිස්සෙයින් හැටියට ජීවත් වෙන අපි හැමදෙනෙක්ම තමන් තමන්ට ආදරේ නම් තමන් රැකගන්නට ඕනේ.